ඕගතරණ සූත්‍රය තුල දේවතාවියෙක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක සාකච්ඡා කරනවා. භාග්‍යතුන් වහන්සේ මේ පීඩන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව යම්කිසි කෙනෙකුට පුළුවන් ද මේ ඕගේ තරණය කරන්න. භාග්‍යතුන් වහන්සේ කියනවා එහෙම පුළුවන් කියලා. පීඩන්නේ නැතුව වෑයම් කරන්නේ නැතුව කෙනෙක් ඕගේ කියලා කියන සාගරය, කෙලෙස් සයුර. මේ කෙලෙස් සාගරයෙන් කොහොමද එතර කරේ කියලා අහුවාම භාග්‍යතුන් වහන්සේ එතන ක්‍රමයක් කියනවා. මොකද්ද කියන්නේ? දේවතාවිය පීඩන්නෙත් නැතුව වැහැයම් කරන්නෙත් නැතුව කෙනෙක් හිටියාම එයා සංසාරයෙන් එතර වෙනවා. මේ කෙලෙස් සාගරයෙන් එතර වෙනවා. දැන් මේ කතාව මමත් දන්නවා, ඔබ වහන්සේත් දන්නවා. ඇයි අපි එතර වුනේ නැත්තේ? පීඩන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඉතියාම අපේ වැඩ නිමා වෙනවා නම් මේ වෙනකොට චරිතයෙන් වෙනසක් වෙලත් නැහැ තරහා යන එකෙන් වෙනසක් වෙලත් නැහැ ඇලෙන එකෙන් වෙනස් වෙලත් නැහැ ගැටෙන එකෙන් වෙනස් වෙලත් නැහැ මේවා නඩත්තු කරන එකෙන් වෙනසක් වෙලත් නැහැ එතකොට ඕගතරණ සූත්‍රය අපට ඇහිලා නැද්ද ඇහිච්ච දේ තේරිලා නැද්ද එහෙම නැත්නම් තියෙන සූත්‍රයට ආත්පසීම වෙන එකක් තේරුම් ගත්තද ප්‍රශ්නයක් තියෙනවා මෙතන තියෙන ගැටලුව තමයි ඕගතම සූත්‍රයේ තුල ප්‍රශ්නයාන దేవතාවා හරියටම කතන්දරේ දන්නවා. ඒ దేవතාවා දන්නවා. මොකද්ද මම අහන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ උත්තරේ එයාට තේරෙනවා. නම් භාග්‍යතුන් වහන්සේ దేవතාවියත් හැරෙන්න අපි කාටවත් මේක තේරුම් නැහැ. ප්‍රශ්නයක්. තේරුම් දැන් තේරුම් ගත්තාම ওই ප්‍රශ්නේ විසඳෙනවා. පීඩන් නැතුව ඉන්නේ කොහමද? මට ඒක වැටහුන්නේ වෑයම් කරන්න නැතු වෙන්නේ කොහමද? ඒක වැටහුනේත් නැහැ. දැන් බලන්න ස්වාමීන් වහන්සේ මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. එකාන්තයක් තමයි හැලෙන අන්තේ, අනිත් එක තමයි ගැටෙන අන්තේ. එක්කෝ සැප විඳිනවා මිනිස්සු නැත්තම් දුක විඳිනවා. හැමතිස්සෙම අඬන්නේ නැහැ. හැබැයි හැමතිස්සෙම සන්තෝෂ වෙන්නෙත් නැහැ. එහෙනම් මේ ඇලීමකුයි ගැටීමකුයි විතරයි තියෙන්නේ. එහෙනම් පීතලා ඉන්න අන්තයකුයි වෑයම් කරන අන්තයකුයි තියෙන්නේ. දැන් මේක නිදාස් වෙන ක්‍රමය කොහොමද? නිදාස් වෙන්න ක්‍රමයක් තියනවාද? තියෙනවා. ඒ නිසා තමයි එදා ඒ ඈතර වෙච්ච කෙනෙක් හිටියේ. දැන් අපි වෑයම් කරනවා. දැන් මම නිවන් දකින්න වෑයම් කරනවා. මන් තුල තියෙන්නේ මොනවද? මන් තුල තියෙන්නේ මොනවද? මම නිවන් දකින්න වෑයම් කරනවා. මම නිවන් දකින්න වෑයම් කරනකොට මන් තුල මොනවද තියෙන්නේ? වෑයම් කිරීමක්. මම දැන් නිවන් දකින්න වෑයම් කරනවා. වෑයම් කරන මා තුල තියෙන්නේ මොනවද? වෑයම් කිරීමක්. නෑ වෑයම් කරනවනේ මම. ඒ හින්දා වෑයමක් තියෙනවා. මම ඊට පස්සේ නිවන් දකින්න පීඨනවා. දැන් මන් තුල මොනවද තියෙන්නේ? පීඨීමක්. දැන් ඔබ වහන්සේට ප්‍රශ්නේ තේරුණා වෑයම් කරන කෙනා තුල වෑයමක් තියෙනවා. පීඨන කෙනා තුල පීඨීමක් තියෙනවා. සැක නැතුව තේරුණාද? මේ කාරණා දැන් ඔබ වහන්සේ රාත් වෙන තැන මේ කියන්නේ ආදන්නේ. සමහරට මේ ගමන ඔබ වහන්සේ කිලෝමීටර 95 යනකොට බස් එකේ මේක වැඩුවා නම් බස් එක තුල ඔබ වහන්සේගේ වැඩ නිමා වෙයි. වෑයම් කරන කෙනා දැන් ಜಾති දෙකක් නෙන්නේ ලෝකේ. ඔක්කොම මිනිස්සු ටික ලෝකෙම කට්ටිය ඔක්කොම එකට තිබ්බාම කෝ එන්න සැප විඳින කට්ටිය හරි. දුක් විඳින කට්ටිය හරි. ඇලෙන කට්ටිය එන්න, ගැටෙන කට්ටිය එන්න දැන් ඕම ඕම වෙන් කළාම ಜಾති දෙකක් නෙන්න පුළුවන්. පිහිටලා ඉන්න කට්ටියක් ඉන්නවා ගැටෙන කට්ටියක් ඉන්නවා. දුකයි කියන කට්ටියක් ඉන්නවා සැපයි කියලා. දැන් අන්ත දෙකනේ තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට ලෝකයේ මිනිස්සු වෑයම් කරනවා නම් එයා තුළ මොනවද තියෙන්නේ? වෑයම. පිහිටලා ඉන්නවා නම් එයා තුළ මොනවද තියෙන්නේ? පිහිටීම. දැන් මේක තුළ වෙන මොනවාරි තේරුණාද? එදා ඒ దేవතාවියට තේරිච්ච එකක් කියන්නද? එයාට කාරණා හතරක් තේරුණා. එදා ඒ దేవතාවියට කාරණා හතරක් තේරුණා. භාග්‍යවතුන් වහන්සේත් ඒ උත්තරේ දෙනකොට යට ඒ අතර තේරෙන බවක් දන්නවා. එයා සාදු කියලා එක පිළිහරගෙන ගියා. අපට ඒක තේරුන්නේ පළවෙනි කාරණාව තමයි වෑයම් කරන මනුස්සයා තුළ පීචීමක් නැහැ. දෙවෙනි කාරණාව තමයි පීචල ඉන්න මනුස්සයා තුළ වෑයමක් නැහැ. දැන් මේක අපට අවුන්නේ නැහනේ. ඒ ඒ దేవතාවියනේ ওই කතන්දරේ දන්නේ. අපි තානේ නෝ වෑයම් කරන්නෙත් නැතුව පීචන් නැතුව ඉතියාම නිවන් දකින්නවා කියලා. හැබැයි වෑයම් කරන මනුස්සයට අපි කියනවා වෑයම් කරන්න එපා නිවන් දකින්න. පීටලා ඉන්න මනුස්සයට කියනවා පීටන්න එපා නිවන් දකින්න. හැබැයි වෑයම් කරන මනුස්සයා තුල පීටීමක් නැහැ. ඇයි වෑයීමක් අතර විතරයි තියෙන්නේ. පීටලා ඉන්න මනුස්සයා තුල වෑයමක් නැහැ. ඇයි මේ මනුස්සයා පීටලා ඉන්න නිසා? එහෙනම් පීචන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඉන්න අපි මොනවද කරන්න ඕනේ? පීචන් නැති වෑයමක් කරන්න ඕනේ. වෑයම් නැති පීටි පීටීමක් තියෙන්න ඕනේ. මෙන්න මේක තේරුණා නම් එයා rahat වෙනවා. එදා ඒ දේවියට దేవතාවට මේ කාරණා තුනම තේරුණා. පීඨන කෙනා තුල වෑයමක් නැයි. පීඨලා ඉන්න කෙනා වෑයම් කරන්නේ නැහනේ. වෑයම් කරන මනුස්සයා තුල පීඨීමක් නැයි. නිතරම කලබලයි වෑයමක ඉන්නේ. එහෙනම් වෑයම් කරන කෙනා තුල පීඨීමක් නැහැ. පීඨලා ඉන්න කෙනා තුල වෑයමක් නැහැ. වෑයමක් නැති පීඨීමක් තියන්නට ඕනේ තුන්වෙනි එක. පිළිගීමක් නැති වෑයමක් තියෙන මේ කාරණා අතර තේරුම් ගත්තා මේ ලෝකේ ඒ රාත් උනා. මේක තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගත්ත ඒ කෙනා රාත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ කිව්වේ මේ කාරණාව. හැබැයි ඒ සූත්‍රය තුළ ඒ කාරණාව නැහැ. වෑයම් කරන්නෙත් නැතුව පීඩන්නෙත් නැතුව හිටියාම මේ ලෝකේ නිවන් දකින්නවා කියන එක තියෙනවා. හැබැයි ඒක කොහොමද වෙන්නේ? ඒක වඩාගෙන යන කෙනා දන්නේ ඒක. වඩන කෙනාට විතරලු ඒක හවු වෙන්නේ. අපේ දේශනාව තුළ අපි ඒක කිව්වේ නෑ. මේ කාරණාව කිව්වේ නෑ. ඇයි මේක කිව්වා මේක වැඩුවයි කියලා කෙනෙක් කිව්වම අපි කොහොමද පිළිගන්නේ? හැබැයි මේක හරියටම වැඩුවොත් එයාට ඒක තේරෙනවා. ඉන්න ක්‍රම දෙකක් තියෙනවා. ඔබ වහන්සේටයි මටයි මේ පෘථිවිය මේ පංචකාම ලෝකයේ තුල ජීවත් වෙන ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් සැප විඳින්න ඕනේ නැත්නම් දුක් විඳින්න ඕනේ. එක්කෝ පීඩලා ඉන්න ඕනේ කාගේ හරි යටතේ කාට හරි අවුවෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් වෑයම් කර පීඩන්න නැතුව ගැටි ගැටි ඉන්න ඕනේ. ඇලි ඇලි ඉන්න ඕනේ, ගැටි ගැටි ඉන්න ඕනේ. ක්‍රම දෙකයිනේ තියෙන්නේ. දැන් මේ දෙකෙන් තොරව ඉන්න ක්‍රමයක් තියනවාද? ක්‍රමයක් නැහැ. ඒ ක්‍රමය කවුරුත් දන්නේ නැහැ. ගැටෙන්න නැතුව හැලෙන්න ඕනේ. ඇලෙන්න නැතුව ගැටෙන්න ඕනේ. මේක දන්න කෙනාට විතරලු ඊතර වෙන්න පුළුවන්. එයා තමයි ඕගතරණ සූත්‍රය දන්නේ. දැන් ඕගතරණ සූත්‍රය තුල පීඩන්නේ නැතුව ඉන්න, වෑයම් කරන්නෙත් නැතුව ඉන්න. දැන් අපි මේක කොහමද ඉන්නේ? දැන් මේකට ගන්නවා කෙලෙස් සාගරේ ඔරුවක යනවායි කියලා. ඔරුවක යනවා අපි. මාමූදේ හොරුවක යනකොට දැන් අපි මොනවද අල්ලගන්නේ? මොනවද අල්ලගන්නේ? දැන් මාමූදේ ඔරුවක යනවා. අබල අල්ල ගන්නවද ඔරුව අල්ල ගන්නවද? හොඳට අල්ල ගන්න ඕනේ මොනවද? අබලත් නෙමෙයි. හොඳටම අල්ල ගන්න ඕන එකක් තියෙනවා එතන. ඒක කවුරුත් දන්නේ නැහැ. මූදු යන කට්ටිය දන්නෙත් නැහැ. ජීවිත ආරක්ෂාව හොඳටම අල්ලා ගන්න ඕනේ. ඒක අල්ලා ගන්න පුළුවන් නම් හබල නැති වුණා, දොරුව නැති වුණා පීනලා හරියනවා. ජීවිත ආරක්ෂාව නැත්තම් ලොකු මහා බෝට්ටු ඇතුළේ තිබ්බත් ඒ මනුස්සයා මැරෙනවා, බයට මැරෙනවා. එහෙනම් ඇත්තට මෙච්චර කාලයක් අපි හිතාගෙන හිටියා මේ මාමූද යන කෙනා ඔරු අල්ලන් හිටියාම බේරෙනවා. අබල අල්ලන් හිටියාම බේරෙනවා. ජීවිත ආරක්ෂාව අල්ලාගෙන හිටියේ නැත්තම් අනිවාර්යයෙන්ම මැරෙනවා. ජීවිත ආරක්ෂාව කියන්නේ මොකද්ද? ලෝකෝත්තර කතා කරාම ඔරුව කියන්නේ ධර්මය. ඔරුව කියන්නේ ධර්මය. මූද කියන්නේ කෙලෙස්. ඊතර වීම කියලා කියන්නේ පිරිණිවන් පෑම. එහෙම නැත්නම් රාත්බෝධිය. අබල කියන්නේ කමඨාන. එහෙනම් ජීවිත අරසාව කියන්නේ මොකද්ද? සම්මාව. ඒ සම්මාව හරියට අල්ලාගෙන හිටියොත් ඊතරලු නැතේ බවන් අට්ටමං ආදියන්ති. සම්මාව අත්හැරපු කෙනාට ඔරුව තිබුණත් වැඩක් නැහැ. ධර්මයේ තිබුණාට වැඩක් තියනවද? නැහැ. කමඨාන තිබුණා වැඩක් නැහැ. මේ මනුස්සයා ගිලිනවා. ඇයි? අර ජීවිත අරසාව අල්ලගත්තේ නැහැ. සම්මාව අල්ලගත්තේ නැහැ. සම්මාවල්ල ගත්තේ නැති නිසා ඔරුව තිබිලත් අබල තිබිලත් මනුස්සයා යට යනවා මැරෙනවා. ඊතර වෙන්න හම්බෙන්නේ මොකද්ද අපේ සම්මාව කියලා ගත්තාම අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන 6 තුලින් අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය සතර සටිපට්ඨානය තමයි ඒ කියන සම්මාව. ඒ ජීවිත අරසාව ඒක තමයි. දැන් අපි නැවත ඉපදිලා දුක් වෙන එකෙන් අපි ආරසා වෙන්න ඕනේ නම් කෙලෙස් වලින් නිදහස් වෙන්න ඕනේ නේද? ඒකට සතර සටිපට්ඨාන නැත්තම් චතු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්න ඕනේ. ඒක වැඩිව නැත්තම් මේකෙන් යන්න බෑ. එහෙනම් ජීවිත අරසාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. යහපත් දේ දකිනවා. යහපත් දේ සවන් දෙනවා. යහපත් විදිහට කතා කරනවා. යහපත් විදිහට ජීවත් වෙනවා. යහපත් දේවල් සිතනවා. ඒකෙන් විතරලු අරසාව ලැබෙන්නේ. බණ දැනගත්තයි කියලා ලොකු ලොකු බණ හරගෙන තියාගෙන ඉන්න වැඩක් නැහැ. ඇයි? ඔරුව තිබුණාට වැඩක් නැහැ. අබල තියාගෙන ඉනවා. අබල තියාගෙන හිටියට වැඩකුත් නැහැ. සම්මාව එයාගේ ජීවිතය පරිස්සම් කෙරුවොත් ඒ දෙකම නැති වුණත් එයා බේරෙනවලු. ඕගතරණ සූත්‍රයේ එදා ඒ දේවි దేవතාවාට තේරිච්ච ඒ කාරණා හතර දැන් පැහැදිලිද අපේ අඳුරේ. මේ ලෝකේ හැමෝම පීචලා ඉන්න ක්‍රමයක් තියෙනවා. කොහොමද ඉන්නේ? එක්කෝ මිනිස්සු වෑයම් කරනවා. එහෙම නැත්නම් යමක පීටනවා. පීටන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව මනසෙන් ඉන්න ක්‍රමයක් නැහැ. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියනවා එහෙම හිටියොත් එයා rahat වෙනවලු. සතරෙන් එතර වෙනවලු. එහෙම එතර වෙන්න ක්‍රමය මොකක්ද කියලා ඇහුවාම සරල උත්තරේ තමයි පීටන් නැතුව වෑයම් කරන්න ඕනේ. වෑයම් කරන්නේ නැතුව පීටන්න ඕනේ. මේම කළාම එයා මේකෙත් නෑ අරකෙත් නෑ. ඒ කියන්නේ එයා රාත් වෙනවමයි, එයා පිරිනිවන් පානවමයි. එයාට උප්පත්තියක් මේ ලෝකේ කාටවත් අදන්න බෑ. මේ කතන්දරේ කියන මටවත් අදන්න බෑ උප්පත්තියක් එයාට. මමත් අසරණ වෙනවා. එයාට ඉපදීමක් නෑ. පීටා පීටීමක් නැති වෑයමක් තියෙන කෙනා තුළ පීටීමක් නැති වෑයමක් තියෙන කෙනා තුළ වෑයමක් නැති පීටීමක් තියෙන කෙනා තුළ පැවැත්මක් නෑ. පැවත්ම නේද නැති කරන්න ඕනේ. ඒක වෙලානේ. දැන් ඕගතරණ සූත්‍රය පැහැදිලිද? දැන් මේක වඩන්න ඕනේ. මේක වඩන්න ඕනේ. පාම්පත්තු කරන මල් පාම් පූජා කරන එක නෙමෙයි ප්‍රශ්නේ. ඔබ වහන්සේ ඒකටද? දායකයන්ගේ දානේ වළඳලා ආශිර්වාද කළා ඕගොල්ලන්ගේ රැකි රස්සා දියුණු වෙන්න ඕනේ. හොඳ මනමාලි හම්බෙන්න ඕනේ. ගෙවල් දොරවල් ව්‍යාපාර දියුණු වෙන්න ඕනේ. ඒකටද ආවිත් නැහැ. ඒකත් නෙමෙයි. සේනාසන දියුණු කරන්නද නැහැ. දේපොළ රකින්නද නෑ. අනුන්ගේ සේනාසනවල ඒ බාරකාරත්වය දක්න ඔබ වහන්සේ පැමිණියේ රාත් වෙන්න. සංසාරේ කෝටි ප්‍රකෝටි ගණනක් ඔබ වහන්සේ ඉපදිලා ඉපදිලා මේ ආවේ මෙතන මේ නමින් ඔබ වහන්සේ ඉපදිලා සසුන්ගත වුණෙත් රාත් වෙන්න. මේ කියන එකක්වත් කරන්න නෙමෙයි. කිසිම දෙයකින් සිත සෑයීමටපත් වෙන්නේ නැහැ. රාත්බෝධිය විතරයි සිත සැනසෙන්නේ. එහෙනම් ඒක කරන්න තමයි ආවේ. මේ ලෝකේ මේ ලෝකේ ඉපදිච්ච හැමෝටම ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවා. එක්කෝ මිනිස්සු යමක පීඩනවා. එහෙම නැත්නම් මිනිස්සු යමකට ගැටෙනවා. ගැටෙන්නෙත් නැතුව ඇලෙන්නෙත් නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. පීඩන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. හැබැයි මේ දෙකම කරන කට්ටිය ඉපදෙනවා. ඒගොල්ලන්ගෙන් තමයි අද මේ ලෝකේ පවතින්නේ. ඇයි පීඩලා ඉන්න කට්ටියගෙන් පවතිනවා 150ක් වෑයම් කරන කට්ටියකින් පවතිනවා 150ක්. එතකොට මේ පීඨන කට්ටියයි වෑයම් කරන කට්ටියයි කියන මේ කණ්ඩායම් දෙක පෘථිවිය විතරක් නෙමෙයි. මේ විශ්වතලයේ තියෙන සියලුම ග්‍රහයෝ ජීවීන් ඒගොල්ලෝ නඩත්තු කරගෙන යනවා. මේ ඉපදීම නවත්තන්න නම් පැවැත්ම නිර්මාණය වෙන පිහිටීමයි වෑයම් කිරීමයි. එහෙම නැත්නම් ඇලීමයි ගැටීමයි කියන දෙකෙන් නිදහස් වුණොත් මේකින ඉපදීම නැවතෙනවා. සිදුවක් කුමර්ථ තිබිච්ච ප්‍රශ්නය තමයි ඇයි ඉපදෙන්නේ ඇයි වයසට යන්නේ? ඇයි ලෙඩ වෙන්නේ? ඉතපු ගමන් මේ මිනිස්සු කියන්නේ නැතුවයි මැරෙන්නේ. මැරෙන මිනිස්සු කියලා මැරෙන්නේ ලෙඩ හැදෙන්න කලින් අපට දැනුම් දෙන්න. වයසට යන එක අපට හඳුනගන්න බෑ. ඉපදෙන මිනිස්සු කියලා ඉපදෙන්න. මේවා ඉබේ සිද්ධ වෙනවා. මේ චක්‍ර ඉබේ සිද්ධ වෙනවා. මටත් ඒක වුණා. මමත් ඉපදුනා. දැන් පොඩ්ඩක් වයසට ගිහිල්ලා ආයි ලෙඩ වෙනවා. මරණයටපත් වෙන මේක නවත්තන්න ඕනේ. ඒ ප්‍රශ්නෙට ඔයාගෙන යනකොට සිදුවත් කුමාරට ඒක තේරුන්නේ නැහැ. හැබැයි සිදුවත් කුමාර ගෞතම නම් බුදු වුණාම ඒ ගෞතම තථාගතයන් වහන්සේට එකක් තේරුණා. මේ කියන චක්‍රය බිඳින්න නම් ලෝකේ පැවැත්මක් නිර්මාණය වෙලා තියෙන පැවැත්මෙන් නිදහස් වෙන්න ඕනේ. මොකද්ද පැවැත්ම? එක්කෝ වෑයම් කරන්න ඕනේ මේක ජීවත් වෙන්න නම්. එහෙම නැත්නම් ඇලිලා ඉන්න ඕනේ ජීවත් වෙන්න නම්. එහෙම ක්‍රම දෙකකින් මොනවාරි ක්‍රමයක හිටියාම මේක ඉපදෙන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රම දෙකෙන් නිදහස් වුණාම යට ඉපදෙන්න ක්‍රමයක් නැහැ. ඒ කියන චක්‍රෙන් නිදහස් වෙනවා. ඕගතරණ සූත්‍රය තුල දේවතාවිය ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් ආනවා තථාගතයන් වහන්සේ මේ සංසාරේ මේ සංසාර ගමනේ මිනිසියෙකුට පීඩන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව සසරෙන් එතර වෙන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. පුළුවන්. භාග්‍යතුන් වහන්සේ කියනවා වෑයම් කරන්නේ නැතුව පීඩන්නේත් නැතුව මමත් සසරෙන් එතර වුණා ඒ ක්‍රමයට එතර වෙන්න පුළුවන් පොරොන්දු වෙනවා. එහෙනම් මේ එතර වෙන ක්‍රමය මොකද්ද කියලා බැලුවාම අපට පෑදිලිව පේනවා. ක්‍රම දෙකයිනේ තියෙන්නේ. එක්කෝ පීටන්න ඕනේ එහෙම නැත්නම් වෑයම් කරන්න ඕනේ. දැන් මේ දෙකටම අවුෙන්නේ නැති ක්‍රමය මොකද්ද කිව්වම පීටන්න නැතුව වෑයම් කරන්න ඕනේ. වෑයම් නොකර පීටන්න ඕනේ. මෙන්න මේ කියන චින්තනය තුළ ඉන්න පුළුවන් නම් එයා නැවත ඉපදෙන්නේ දැන් කාරණාව පෑදිලිද? ඕගතරණ සූත්‍රේ පෑදිලිය. දැන් මේකේ අටුවාව පෑදිලිද ඔබ වහන්සේට? දැන් මේ සූත්‍රය තුල අටුවාවක් තියෙනවා. මොකද්ද ඒ අටුවාව? දැන් ඔබ වහන්සේ දානේ වළඳනවා. කොහොමද වළඳන්නේ? දානේ අයිති කරගන්නේ මට අයිති නෑ මේක. දානේ අයිති අත්හැරලා වළඳනවා. දැන් හරිනේ ක්‍රමේ. වෑයම් කරන්නේ නැතුවයි පීඩන්නේ. දෙනවා නැවත ගැනීමේ අදහසක් නැතුව අන්න පීඩන් නැතුව වෑයම් කරනවා. දැන් දාන දෙනකොට වෑයමක් තියෙනවා. හැබැයි නැවත ගැනීම අදහස නැහැ. මෙන්න මේ විදිහට අපේ ජීවිත කාලේ හැමදේම පුරුදු කරන්න ඕනේ. දැන් මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක කොටසක් නේ. දැන් පේනවා ඔබ වහන්සේට මේ නාම රූප ඔක්කොම පේනවා. මේ පේන හැම නාම රූපයක් තුලම කොහොමද පීඩන් නැතුව වෑයම් කරන්නේ? මේවා මගේ කියලා ගන්න වටිනාකමකින් ගන්න අයිතිවාසිකම් කියන්න හැබැයි හැම පේන දෙයක් තුලම කමටහනක් ගන්නවා මොකද්ද පේන බව දැනගන්නවා සියෙන් ඉන්නවා මම බලනවා නෙමෙයි මට පේනවා බැලුවොත් කෙනෙක් ඉන්නවා පේනවා නම් කෙනෙක් නැහැ මෙන්න මේ විදියට වෑයම් කරන්නේ නැතුව පීචනවා හැබැයි ඒ හැම දේ තුලම සම්මාව 100න් පුරුදු කරනකොට වෑයම් කරන්නේ නැතුව එයා පීඩනවා. පීඩන් නැතුව එයා වෑයමක් කරනවා. මොකද ඒ වෑයම හැමදේ තුලින්ම එයාට ඇති වෙන කෙලෙස් ටික නිරෝධ කරනවා. ගස්වල වටිනාකම් ගන්න. ඉඩමේ වටිනාකම් ගන්න. හම්බෙන දේවල් වල වටිනාකම් බලන්න. කිසිම කෙනෙක් එක්ක හැලෙන්න. කිසිම කෙනෙක් එක්ක ගැටෙන්න. ගනුදෙනුව විතරක් කරනවා. පුද්ගලයේ සත්‍යයක් නැති ගනුදෙනුවක් විතරක් මෙතන පවතිනවා. පීචන් නැතුව වෑයම් කරනවා. සමාජ ජීවත් වෙනවා. හැබැයි ගනුදෙනුවක් නැහැ. මෙන්න මේ විදිහට අපිට උදේ ඉඳලා අවස් වෙනකම් මේක පුරුදු කරන්න පුළුවන් නම් පීඨීමක් නැති වෑයමකුත් වෑයමක් නැති පීඨීමකුත් කියන මේ කමඨාන ආයතන හයෙන් පුරුදු කරන්න පුළුවන් නම් මේ කියන මාර්ගය තුළ rahat වෙන්න පුළුවන්. දැන් ගිලාම්පස එකක් ඔබ වහන්සේට දෙනවා. දැන් මේක කොහොමද ඔබ වහන්සේ කමඨාණෙන් ගන්නේ? මේත් ඒක දැක්කම අනේ මේ අනිත් කට්ටිය තිල්ලයිද දන්නේ මේක මිනිසරේ මම බොන්න ඕනේ අර රක මටමයි අයිති කියන එහෙම ගන්න වෑයම් කරන්න අම්බ වුණානේ නම් මගේ කුසලයේ තිබුණා මේක ලැබෙන්න කුමක් ලැබෙන්න තිබුණාද ඒක තමයි ලැබිලා තියෙන්නේ මොනවද ලැබිලා තියෙන්නේ ඒක තමයි ලැබෙන්න තිබිච්ච බලන්න වෑයම් කරන්නත් පීටෙව්වා වළඳගෙන ඉන්නකොට ආන්දර බලාගෙන ඉන්න අන්දරට වළඳනවා ඒ මම දුන්නා ඉල්ලුවත් දෙනවා අවශ්‍ය නම් ඒක දීලා දාන ඕනම වෙලාවක අත්හරින්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ කියන්නේ පීටලා ඉන්නවා වෑයම් කරන්නේ නැතුව වෑයම් කරනවා පීටන් නැතුව. පීටන් නැතුවයි වෑයම් කරන්නේ. එතකොට එයා ඕනම වෙලාවක අත්හරින්න කැමති. හැබැයි මගේ කරගෙන ඒක අල්ලගන්නත් මගේ කරගෙන අල්ලගන්නත් අකමැති. ඕනම වෙලාවක අත්හරින්නත් කැමති. ඕනම වෙලාවක අල්ලගන්නත් අකමැතිය. දැන් පෑදිලිද? අකමැති කැමැති වචන දෙක පැටලුණාද? නෑ නේද? ඒ කියන්නේ දැන් මේක අල්ලගන්න ඔබ වහන්සේ අකමැති. එතකොට මේක අත්හරින්න හැබැයි වළඳනවා වළඳනවා. අත්හරින්න කැමැතියි කියලා ඔබ වහන්සේ අත්හරින්නෙත් නෑ. වළඳනවා. අල්ලගන්න අකමැතියි කියලා ඔයාලා අත්හරින්නෙත් නෑ. ඒ දෙකම තියෙනවා එතන. එතකොට දැන් අපට අසුවීමකුත් නැත්නම් නිදාස් වීමකුත් නැත්නම් කොහෙද අපි ඉන්නේ? නිවිලා. දැන් නිදාසෙන්ද හදන හැමෝම මොනවද කරන්න ඕනේ? නිදාසෙන්ද ඕන නම් ඉස්සෙල්ලා අවුෙන්න ඕනේ. අවුෙන්න ඕන නම් ඉස්සෙල්ලා නිදාස් වෙනවා. නිදාසෙච්ච කෙනෙකුට අවුෙන්න පුළුවන්. එහෙම නේද? දැන් කූඩුවේ ඉන්නවා කෙනෙක්, එළියේ ඉන්නවා කෙනෙක්. ඒ කෙනෙක් කෙනා මට කූඩුවේ ඉන්න ඕනේ. එහෙනම් එයා අවුෙන්න ඕනේ. කෙනෙක් කෙනා කූඩු ඇතුළේ මට මේ නිදාස් වෙන්න ඕනේ. එහෙනම් එයා එළියට එන්න ඕනේ. ප්‍රශ්නේ පැහැදිලි නේද? එහෙනම් අත්තරින කට්ටිය මොනවද කරන්න ඕනේ? අල්ල ගන්න ඕනේ. අත්තරින්න ඕනේ නම් එයා අල්ල ගන්න ඕනේ. අල්ල ගන්න ඕනේ නම් අත්තරින්න ඕනේ. අත්තරියම තමයි ලාට අල්ල ගන්න පුළුවන්. අල්ලගත්තම තමයිලු අත්හැරෙන්නේ. පීටන් නැතුව ඉන්නවා වෑයම් කරනවා කරන්න නැතුව ඉන්නවායි කියන කාරණාව තුළ බුදුහාමුදුරුව කියන්නේ මේ අපේ විෂයට ගෝචර වෙන්නේ නැති අපේ ප්‍රඥාවට වටා ගන්න බැරි මා ගැඹුරු මේ විෂයක්. බලන්න එක පළවෙනි පියවර යම්කිසි වස්තුවක් එහෙම නැත්නම් නාම රූපයක් එක්ක පීඩන් නැතුව වෑයම් කරන්නේ නැතුව ගනුදෙනු කරවාම යා නිවන් දකින්නවා. මේක තමයි සූත්‍රයේ තියෙන සාමාන්‍ය සරල ක්‍රමය. මේක භෞතික ක්‍රමය. දෙවෙනි ක්‍රමය මොකද්ද කියලා බැලුවාම පීඩන් නැතුව ඉන්න ක්‍රමයකුත් වෑයම් කරන්නේ නැතුව ඉන්න ක්‍රමයකුත් ලෝකේ නැහැ. ලෝකේ කාටවත් එහෙම ඉන්න බෑ. එහෙම ක්‍රමයක් නැහැනේ. ලෝකේ ඉන්න නම් එක්කෝ එයා එකක පීටන්න ඕනේ. එහෙම නැත්නම් මොනරි වෑයමක ඉන්න ඕනේ. දෙක නැත්නම් ඇති ඉන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා තමයි රාතන් වහන්සේලාට කියන්නේ එයා මේ ලෝකේ නැවත ඉපදෙන්නේ. ඇයි? ඉපදෙන ක්‍රමය එයා තුල නැහැ. ඇයි? පීටීමකුත් නැහැ, වෑයමකුත් නැහැ. ඒ හින්දා එයා නැවත ඉපදෙන්නේ නැහැ. දැන් මේ ක්‍රමේ පුදුජන කෙනාට තේරෙන්නේ නැහැ. එයා ඒ ඒ વિશે එයා දන්නේ දැන් එයාට කොහොමද මේක දෙන්නේ කියලා කිව්වම මේක ස්පර්ශය තුල ඇතිවෙන ප්‍රශ්නයක් නේ. වෑයම කියන එකත් පීඨනවා කියන එකත් දෙකම ස්පර්ශයට. එතකොට මේක වේදනානුපස්සනාවේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. මේ කියන මේ ධර්මතාවය තුළ දැන් අපි මේ ස්පර්ශයෙන් නිදාසෙන්න ඕනේ නම් ස්පර්ශ වෙනකොට පින්නෝනේ ස්පර්ශ වෙන තැන නෙමෙයි අනිත් පැත්තේ. ගැටෙන තැන අපි නොහිටින්න නම් අපි ඉන්නෝනේ ගැටෙන තැන නෙමෙයි අපි ඉන්නෝනේ අනිත් පැත්තේ. හැබැයි ගැටෙනවා ඉන්නේ අනිත් අන්තේ. හැලෙනවා ඉන්නේ අනිත් අන්තේ. එහෙම හිටියාමලු මේක මිසඳන්නේ. මේ ප්‍රශ්نين මෙන්න දාස් වෙන්නේ. ඒ නිසා පිටින් නැතුව වෑයම් කිරීමකුත් වෑයමක් නැති පීඨීමකුත් තිබුණාම එයාට නිදාස් වෙන්න පුළුවන්. ඒකත් මේ ඕගතරණ සූත්‍රය තුල තියෙන දෙවන හදියර. දුංගනි තුන්වෙනි හදියර. ධම්මානුපස්සනාව බැලුවා මේ දෙකම එතන නැහැ. වෙනම ආත්පසින් වෙනම කතන්දරයක් තියෙනවා. පීඨන් නැතුව දැන් බලන්න මේ බුදුහාඳුරන්ගේ බුද්ධ වචනය හොඳට අහන්න. පීඨන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව ඉතියාම දේවතාවිය ඕගේ තරණය කරන්න පුළුවන්. ඕගේ මම තරණය කළේ පීඩන්නෙත් නැතුව වැහැයම් කරන්නෙත් නැතුව බුදුහාමුදුරු දැන් මේ ප්‍රකාශය කරනවා. ඒ බුද්ධ වචනේ හොඳට මේ තේරුම් කරලා බලනකොට පොඩි කාරණාවක් තේරෙනවා. මොකද්ද කළේ කිව්වම පීඩන්නෙත් නැතුව අන්න එතන තමයි පාලි වචනේ තියෙන වැදගත්කම. වෑයම් කරන්නෙත් නැතුව ඕකයි වැදගත්ම කාරණා. ඒක තමයි කමඨාන. මේ මේ වචනේ අපි හරියට තේරුම් ගත්තේ නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ පීඩනවා කියන එක කළේ නැහැ. වෑයම කියන එකත් කළේ නැහැ. කෙරුණ එක දිහා බලාගෙන හිටියා. බලන්න මේ පුංචි සරල ධම්මානුපස්සනාව අපට වුන්නේ නැහනේ. එහෙනම් බුදුහාමුදුරෝ පීචලා හිටියේ නැහැ. හැබැයි පීචීමක් තිබුණා. වෑයමක් කළේ නැහැ. හැබැයි වෑයමක් තිබුණා. මාර්ගයක් වැඩෙනවා අවබෝධයක් ලැබෙනවා සර්වඥතා තත්ත්වයටපත් වෙනවායි කියලා කියන්නෙම වෑයමක් තිබුණා කියන එකනේ පීඨීමක් තිබුණා කියන එකනේ ධර්මානුපස්සනාවය ඉටියා කියන එකනේ එහෙනම් බුදුහාඳුරෝ බුදු වෙනකන් රාත්පලයේ තිබුණේ නැහැ එහෙනම් සිතුවත් මාබෝසතනන් වහන්සේ පැවිදි වෙලා උන්වහන්සේ මේ මාර්ගය වඩනවා. තාම තථාගත තැනට ආවේ නැහැ. සර්වඥතා ඥාණයටපත් උනේ නැහැ. එහෙනම් මේ මාබෝසතනන් වහන්සේ සම්මා සම්බුද්ධ කියන තැනට එනකම් පීචලා හිටියේ නැද්ද මේ ධම්මානුපස්සනාව තුළ? පීචලා හිටියා. වෑයමක් තිබුණ නැද්ද මේ සසරෙන් එතර වෙන්න ඕනේ කියලා? ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණය කියන මේ හතරෙන් නිදහස් වෙන්න ඕනේ මේකට උත්තරේ. උන්වහන්සේ වැහැයම් කළේ නැද්ද ඔයන්න? අන්තිම වෙනකන් ඒ වැහැයම තිබුණා. අන්තිම වෙනකම්ම බුදු වෙනකම්ම අර්ථ පීචලා හිටියා උන්වහන්සේ. එතකොට පීචලා හිඳලා වැහැයම් කරලා උන්වහන්සේ කොහොමද මේක අවබෝධ කළේ? දැන් ප්‍රශ්නයක් එනවා අපට. දැන් උන්වහන්සේ අපට දේශනා කරනවා දේවතාවිය වෑයම් කරන්නෙත් නැතුව පීඩන්නෙත් නැතුව මම සසරෙන් එතර වුණා. හරි. එතන උන්වහන්සේ බුදු වෙනකම පිටලා හිටියානේ. මොකද්ද? වෑයම කිටියනේ. එතකොට උන්වහන්සේ විතරක් ඒකෙන් ගියේ කොහමද? උන්වහන්සේ පිටිලා හිටියේ නෑ. හැබැයි ඒ පිටීම තුල හිටියා. වෑයම කළේ නෑ. අර වෑයම තුල හිටියා. එහෙනම් පිටීම කියන එක අපි හදන්නේ පවතින පිටීම තුල පවතිනවා. වෑයමක් අපි කරන්නේ පවතින වෑයම තුල පවතිනවා. ඔන්න ওই කාරණාව, ওই ධම්මානුපස්සනාව යම් කිසි කෙනෙකුට තේරුනොත් එයාත් rahat වෙනවා. මේක තුන්වෙනි අධියර. හතරවෙනි අධියර චිත්තානුපස්සනාවේ තියෙන ඕගතරණය මොකද්ද කියලා බලන එක හාත්පසින්ම වෙනස් නේ තුනම නැහැ. පීඨීම කියලා කියන එක යම් කිසි දෙයක් එක්ක මේ එකතු වෙනවා කියන එක. පවතිනවා කියන එක. වෑයම් කරනවා කියලා කියන පවතින දෙයට එකඟ නැහැ කියන එක. මේ දෙකම සිතේ ස්වභාවයක් නෙමෙයිද? සිත කැමති නම් පීඩනවා, සිත අකමැති නම් වෑයම් කරනවා. සිතේ ස්වභාවයක් මේක දෙකම එකයි. එකම සිතේ ක්‍රියාකාරීත්වය දෙකම වෙනස් නැහැ කියලා. අර දෙකම එකක් වශයෙන් දැක්කාම දැන් දෙකක් එකයි කියලා කිව්වාම දෙකෙන් කෝකද හරි? දෙකම වැරදි. මෙතන පොල් ගෙඩියක් තියෙනවා මෙතන පොල් ගෙඩියක් තියෙනවා හැබැයි මේ පොල් ගෙඩිය තැඹිලි වලින් ගත් එකක් තැඹිලි ගය වේලිච් එකක් මේක කුරුම්බා වලින් වේලිච් එකක් දෙක එකට එකතු කරලා එක පොල් ගෙඩියක් හදනවා. මේක තැඹිලි පොල්ද කුරුම්බා පොල්ද? දෙකම නෑ. ඇයි? දෙකටම ගන්න බෑ. දෙකම එකතු වෙලා හැදිච්ච එකක්. මේකට අන්තයක් නෑ. ඕක තමයි චිත්තානුපස්සනාවේ තියෙන අවසාන අදියර. පීඨීම කියන එකයි වෑයම් කිරීම කියන එකයි දෙකම එකයි. එකම සිතේ ස්වභාවයක්. එකම සිතක ක්‍රියාකාරීත්වයක්. මෙන්න මේක අවබෝධ කරගත්ත භාවනා යෝගියා වෑයම් කිරීම කියන එකත් පීඨීම කියන එකත් එකම දේ තමයි. වෑයම තුලත් පීඨීමක් තියෙනවා. පීඨීම තුලත් වෑයමක් තියෙනවා. එකම සිතේ ක්‍රියාකාරීත්වයක් නිසා දෙකම වෙනසක් නැත දෙක එකට දකින්නවා. දැක්කම එයා මේ හන්තෙත් නෑ මේ හන්තෙත් නෑ. එයා rahat වෙනවා. එයා නිරෝධ වෙනවා. මේ කියන නාම රූප වල නිදාස් වෙනවා. මේක තමයි ඕගතරණය තුළ තියෙන චිත්තානුපස්සනාවේ අවසාන අදියර. මේක යම්කිසි කෙනෙකුට වැටහෙනවා නම් එයාට ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ඕනේ අබුද්ධෝත්පාද කාලයක උනත් එයා මේ නාම රූප වලින් මේ ධර්මතාවය වටහා ගන්නවනේ එයා පච්චේක බුද්ධ වෙනවා. එලා එයා පිරිනොම් පාණ්ඩ සුදුසුකම් ලබනවා. බුද්ධ කාලයක නම් ඒකාන්ත වශයෙන්ම rahat වෙනවා. ඕගතරණ සූත්‍රයේ තුල භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කාරණාව තමයි දේවතාවිය මේ වෑයම් කරන්නෙත් නැතුව පීටන්නෙත් නැතුව සසරෙන් එතර වුණා. මම ඕගේ තරණය කළා. ඕගේ තරණය කළා කියන සසරෙන් එතර වුණා. ඇත්තටම මේකේ තියෙන අට කතාව. ඒක තුළ තියෙන යථාර්ථය මොකද්ද කියලා බැලුවාම බොහොම සරල කාරණාවක් තියෙනවා. දැන් පීචලා ඉන්න ඕනේ යමකට. අපි කියන මේ කියන මේ අරමුණේ පීචන්න ඕනේ. ඒ අරමුණේ ඉන්න. ඒ අරමුණ වෙනස් නොවෙන්න. වෙන අරමුණට සිත නොයන්න. දැන් එයා වෑයමක් කරනවද නැද්ද? වෑයමක් කරනවා අපි මේ අරමුණේ ඉන්න ඕනේ කියලා. වෑයමක් කරනකොට ඒ වෑයම තුල එයා නිරත වෙලා ඉන්නකොට එතන පීඩීමක් තියනවද නැද්ද? ඔන්න ඕක තේරුම් ගත්තාම රාත් වෙනවලු. දේවතාවියට තමයි බුදුහාඳුරෝ කියන්නේ. හැබැයි පිටිපස්සේ දෙවියෙක් ඇංගිලා ආගෙන ඉන්නවා. මෙයාට කලින් අර ආගෙන ඉන්න කෙනා රාත් වෙනවා. එයාට පඤ්ඤා වැඩි නම්. පීඨීම තුල වෑයමක් තියෙනවා. වෑයම තුල පීඨීමක් තියෙනවා. මේක තේරුම් ගත්තාම කරන්න දෙයක් නැහැ. එතනම පිරිනුවම් පානවා. නැත්තම් ඒ ආයුෂ්කල්පයේ තියෙන රාතන් වහන්සේ නමක් වශයෙන් සාසනේ වැඩ ඉන්නවා. සරල දෙයක්. ලොකුවට කල්පනා කරන්න හිතන්න මොකවත් නැහැ. හැම පීඨීමක් තුළම වෑයමක් තියෙනවා කිව්වම වෑයමයි පීඨීමයි දෙකම තිබුණාම එයා කොකටවත් අයිති නැහැ. හැම වෑයමක් තුළම පීඨීමක් තියෙනවා. ඒ වෑයමයි පීඨීමයි දෙකම තියෙන බව දැනගත්තාම දෙකටම අයිති නැහැ. එයා එතන නිවෙනවා. පීඨීම තුල වෑයමක් තියෙනවා. වෑයම තුල පීඨීමක් තියෙනවා. පීඨලා ඉන්න හැම මොහොතෙම මේක තුල වෑයමක් තියෙන බව දැනගන්න ඕනේ. වෑයම් කරන හැම මොහොතෙම මේ වෑයම තුල පීඨීමක් තියෙන බව දැනගන්න ඕනේ. එයා ඒකාන්ත වශයෙන්ම පිරිනවම් පානවා. එයාට එතනින් යාට යන්න කිසිම පියවරක් නැහැ. එක අඩියක් ඉස්සරහට තියන්න බෑ. සරල සමීකරණයක්. දැන් අපිට හිතෙනවා මේ හාමුදුර මට කරදරයි. මේ හාමුදුර එලවන්න ඕනේ. මේ ආන්දර එලවන්න ඕනේ කියලා දැන් මම වෑයම් කරනවා. අරියාදු කරනවා, වචන කියනවා, දොස් කියනවා. අපිට ඊටවත් ආන්දර කොල්ලොත් එක එක තෙලා නික ඉතරෙ දෙන්න එක එක ප්‍රකාශන කරන ඕම කරනවා. දැන් මම වෑයමක් නේ කරන්නේ. ඒ වෑයම තුළ මම වෙන අරමුණකට සමාව දෙන්න ඕනේ. දගෑපත් වෙන හරි මෙච්චර කාලෙ මම දුක් දුන්නා මං ගිහලා වැරද්ද අදාගෙන එහෙම වෙනස්ුන්නේ නැහනේ. එයා එලවනකන් එක දිගට මේ වෑයම කරනවා නම් ඒ වෑයම පීචලාද නැද්ද? ඕක තේරුම් ගත්තේ නැහනේ. ඕක තේරුම් ගත්තේ නැහනේ. වෑයම තුළ පීඨීමකොත් පීඨීම තුළ වෑයමකොත් තියෙන බව කවුද දැනගන්නේ? කොතනද දැනගන්නේ? එතන තමයි එයා පිරිණිවන් පාන තැන. ඒක තමයි යාගේ අවසාන දවස මේ පුතු ජන ලෝකේ වැඩ ඉවරයි. ඕගතරණේ සරලව. වෑයම කියන එකත් පීඨීම කියන එකත් ලෝකේ ස්වභාවය. ලෝකේ කියන්නේ මොකද්ද කියලා අහුවාම සරල උත්තරේ තමයි සිත තමයි ලෝකය. මේ හැම එකම සිතවිලි වල ප්‍රතිඵල නෙමෙයිද? සිතෙන් තමයි ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. සිතක් නැතුව ලෝකයක් නිර්මාණය වෙන්න බෑ. එහෙම එකක් නෑ. එහෙනම් මේ කියන සෑම නාම රූපයක්ම සිතේ ප්‍රතිඵලයක් නම් පීඨීම කියන්නේ මොකද්ද? පීඨීම කියන්නේ සිතමයි. වෑයම කියන්නේ සිතමයි. එතකොට පීඨීමයි වෑයමයි කියන දෙකම සිත නම් අපිට දැනගන්න දෙයක් තියෙනවද වෙනස් කරන්න දෙයක් තියෙනවද? මේක අවබෝධ කරගත්තාම එයාට කවදාවත් සසරේ ඉන්න බෑ. වෑයම් කරන්නේ මම නෙමෙයි. ඒක සිතේ ස්වභාවය. ලෝකේ ඇදිලා තියෙන ඒ දෙකෙන් නම් සිතේ දෙකෙන් ඉන්න ඕනේ. එහෙනම් ලෝකේ ඇදිලා තියෙන ක්‍රමයට මේ සිතවිලි වල ක්‍රියාකාරීත්වයට අනුව එයා වෑයමක පීචනවා. එහෙම නැත්නම් මොනවාරි දෙයක යන පැවතෙනවා. ඒ පැවතෙන එකයි වෑයම් කරන එකයි සිතේ ස්වභාවයක්. ඒකේ අයිතිකාරයා මම නෙමෙයි. ඒක මම කරන එකක් නෙමෙයි. ලෝකය හැදිලා තියෙන්නේ පීඨීමෙනුත් වෑයමෙනුත් නම්. සිත නම් ලෝකය, සිතේ ප්‍රතිඵලයක් නම් ලෝකේ නිර්මාණ හැම එකක්ම. එතකොට ඒ දෙකෙන් ඇදිච්ච සිතේ ඒ දෙක නේද තියෙන්න ඕනේ. එහෙනම් පීචලා ඉන්නවා කියන එකත් සිතේ ස්වභාවයක්. වෑයම් කරනවා කියන එකත් සිතේ ස්වභාවයක්. ඒක සිතේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක්. ඒක තුළ කිසිම දෙයක් මේක අයිතිකාරයා මම නෙමෙයි. මම කරන දෙයක් නෙමෙයි ඒක. ඒක සාමාන්‍යයෙන් දෛනිකව සිතේ ක්‍රියාකාරී ස්වභාවයක්. දුන්නාම ගන්නවා. ඒ කියන්නේ පීඩනවා. ඒක ගැළපෙන්නේ නැත්නම් ප්‍රතික්ෂේප කරනවා. ගැටෙනවා. වෑයම් කරනවා. ඒක සිතේ ස්වභාවයක්. අවශ්‍ය දෙයට පීඩනවා අනවශ්‍ය දෙයට වෑයම් කරනවා. මේ දෙකම සිතේ ස්වභාවයක් වශයෙන් ඒ දෙකේම අයිතිකාරයා මම නෙමෙයි. ඒක මම නෙමෙයි කරවන්නේ. ඒක දැනගන්න උවමනාවකුත් මට නැහැ. හැබැයි මේක පිළිබඳව 100 තියෙන්න ඕනේ සතර ඉරියව්වෙන්න. 100 නැත්තම් 80ෙන් වෙන්නේ. එතකොට කර්ම හැදෙනවා. වෑයමයි පීඨීමයි දෙකම සිතේ ක්‍රියාකාරීත්වය දෙකම මම කරන්නේ ඒක දැනගන්න උවමනාවකුත් නැහැ. ඒක සිතේ ස්වභාවයක්. හැබැයි ඒ සිතේ ස්වභාවය දැනගෙන ඉන්නවා. ඒ වෑයමයි පීඨීම දෙකම එයා දන්නවා. හැබැයි දෙකටම ප්‍රතිචාර නැහැ. සතර ඉරියව්වෙම 100න් හිටියාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. මේක හැම මොහොතෙම පුරුදු කරන්න. පින්ඩ පාත යනකොට වළඳනකොට සැතපෙනකොට ඔක්කොම මේ 100න් ඉන්නවා. මේක වඩනවා. වඩනවා නෙමෙයි. නිවැරදිම දේ තමයි ඒකට ඇඩ ගෑනවා. ඒකට උරු වෙනවා. ඒ මානසිකත්වයට උරු වෙනවා.